තායචපන භාවනාරාමතාය භාවනාරත්තියා පහනාරාමතාය පහනරත්තියා නේවත්තානුක්ඛංසේති නෝ පරං වම්භේති සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්කවේ භික්ඛු හෝරානේ අග්ගඤ්ඤේ අරිය වංශේ ඨිතෝති සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ 2014 ජූලි මාස 17 වෙනි දින පරලෝසසපත් R.W. ජයසූරිය පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිව G.M.W. ජයසූරිය දියණිය P.K. රත්නායක බෑණනුවන් සමිත නිලූකා දිල්ෂානි ඉන්දික යන ඥාතීන් ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන්නේ ආර්.ඩබ්ලිව් ජයසූරිය පියාණන්ට පුණ්‍යානුමෝදනා කරමින් එතුමන්ගේ භව ගමන සුවපත් කිරීම ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම 2014 අප්‍රේල් මාස 27 වෙනි දින පරලෝසැපත් ආර්යවතී ජයසූරිය මෑණියන්ටත් එවැගේම මියගිය ජේමිස් රත්නායක සහ මණික්කාමි හෙට්ටිආරච්චි යන මව්පිය දෙපළටත් භවගමන සුවපත් වීමට සහ නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව එවැගේම දේශකයාණන් වහන්සේ විසින් සිදු කරගෙන යන සාසනික කටයුතු চিරාත් කාලයක් සිදු කරගෙන යන්නට අවශ්‍ය නිදුක් නිරෝගී සුවය සඳහා ආශිර්වාද කිරීමත් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමත් කියන මේ අරමුණු පෙරදරි කරගෙන අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ දායක පින්නතුන් විසින් අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ අරතිය දුරු කරමින් සතුටින් අකණ්ඩව ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන ආකාරය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේහි දැක්වෙන අරිය වංශ සූත්‍ර දේශනාවෙහි දැක්වෙන දේශනා පාඩය. ඒ අරිය වංශ සූත්‍ර දේශනාව එහෙම නැත්නම් අරිය වංශ ප්‍රතිපදාව මූලික කොටගෙන අරතිය දුරු කරමින් අපි කොහොමද ಗುಣධම් වඩන්නේ සතුටින් සැහැල්ලුවෙන් ಗುಣධම් වඩන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරමිනුයි අද දවසේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී මූලික වශයෙන්ම අපි පැහැදිලි කරගන්නට ඕන අරතිය කියන්නේ කොමක්ද කියලා. අට කතාවේ ඒ බව පැහැදිලි කරන්නේ අරතීති අධිකුසලේසු ධම්මේසු පන්ත සේනාසනේසු ච උක්කණ්ඨ අරතිය කියලා කියන්නේ අධිකුසල ධර්මයන්හි සහ ප්‍රාන්ත සේනාසනයන්හි කලකිරෙන ස්වභාවය එහෙම නැත්නම් නොඇලෙන ස්වභාවය උකට ලීවන ස්වභාවය කියලා තමයි දක්වන්නේ. එතකොට මොනවද මේ අධිකුසල ධර්මයන් කියලා කියන්නේ? ලෝකේ සාමාන්‍ය පුද්ගලයන් ප්‍රියමනාපව කරන සාමාන්‍ය සරල පින්කම් තියෙනවා. ඒ තමයි අනුන්ට උදව් කිරීම, ඒ වගේම විවිධ උත්සව පවත්වලා බුද්ධ පූජා පැවැත්වීම, එහෙම නැත්නම් වෙනත් පෙරහැර ආදී පැවැත්වීම් ආදී වශයෙන් තමන්ගේ ඉන්ද්‍රයන් පිනවන ආකාරයෙන්ුත් ඒ වගේම යම්කිසි කුසලයකුත් වෙන ආකාරයෙන් තමන්ට රුචි තමන්ගේ රුචිකත්වයට ගැළපෙන විදිහට කරන්න පුළුවන් පින්කම් තියෙනවා. ඒවා තමයි සාමාන්‍ය ලෝකයා බහුලව එහෙම නැත්නම් ආමිස පූජා වශයෙන් කරන ඒ පින්කම් කවුරුත් බහුලව කැමැත්තෙන් කරනවා. හැබැයි ප්‍රතිපත්ති පූජා වශයෙන් සිද්ධ කරන තමන්ගේ චිත්තසංතානයේ කෙලෙස් ධර්ම දුරු කිරීම සඳහා දරන ප්‍රයත්නය. එතකොට ඒක බොහෝ දෙනාට තරම් පුරු පුරුදු ප්‍රියමනාප කටයුත්තක් නෙමෙයි. එතකොට අධිකුසල ධර්ම කියලා කියන්නේ ඒ විදිහට නූපන්න කුසල් නූපදවන්නට උපන් අකුසල් දුරු කරන්නට නෝපන් කුසල් උපදවන්නට උපන් කුසල් වැඩි දියුණු කරන්නට දරන ප්‍රයත්නය තමයි අධි කුසල ධර්ම කියලා කියන්නේ. එහෙම නැත්නම් නිර්වාණ ගාමිනී මාර්ගය ප්‍රතිපත්තිය සඳහා උත්සාහවත් වීම. එතකොට මේ කාමයන්හිම ඇලෙන බැදෙන පංචේන්ද්‍රයන් පිනවන්නට කැමති සත්වයාට ඒ ඇලීම් ගැටීම් වශයෙන් අරමුණු වල එල්බගෙන සිටීම තමයි වඩාත් සිතට උත්තේජනයක් ඇති කරන්නේ. ඒ ඇලීම් ගැටීම් වලින් සිත නිදහස් කරලා සිහිය, ඒකාග්‍රතාවය, විමසිලිමත් ප්‍රඥාව ආදිය ගොඩනගන්නට උපදවන්නට උත්සාහ කරනකොට ඒකෙන් යම්කිසි වෙහෙසකර බවක් මූලික වශයෙන් දැනෙන්නට ගන්නවා. ඒ වෙහෙසකර බව දැනෙන්නේ කුසල ධර්මයන් නිසා නෙමෙයි. ඒ කුසල ධර්මයන් අතරතුර නිරන්තරයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී මේ නීවරණ ධර්ම විටින් විට මතුවෙනවා. එහෙම නැත්නම් කුසල ධර්මයෙන් අපේ සිතට වෙහසක් පීඩාවක් ඇති කරන්නේ කුසල ධර්මයේ අපේ සිත සමනය කරනවා සංසිඳවනවා සැහැල්ලු කරනවා ඒ විදිහට කායික මානසික සුවදායක බවක් තමයි කුසලයෙන් ඇති කරන්නේ. නමුත් ඒ ප්‍රතිපත්තිමය වශයෙන් පුරුදු පුහුණු කරන කුසලයට අර විදිහට සතිය, වීරය, ප්‍රඥාවාදී උපදවාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදී මෙහෙම නැත්නම් භාවනා මාර්ගයේහි යෙදෙන්නට උත්සාහ කරනකොට අර අතරින් පතර මතුවෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධාදී නීවරණ ධර්මයන්ගෙන් අපේ සිතට පීඩා ඇති කරනවා. එතකොට කාමච්ඡන්දේ විටින් විට මතුවෙනකොට ඒ මතුවෙන කාමච්ඡන්දේ කෙරෙහි අවධානය යොමු වෙනවා අර භාවනා මාර්ගයට අපේ සිත උකටලි වෙනවා ඒ පිළිබඳව නොයල්මක් මනසෙහි ඇති වෙනවා අන්න ඒක තමයි අරතියයි කියලා හඳුන්වන්නේ එතකොට ප්‍රාන්ත සේනාසනයන්හි නොයැලෙන ගතිය කියලා කියන්නේ දැන් භාවනාව සඳහා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහ ජනතාවගෙන් ඈත් වෙලා ආරණ්‍යයට ගිහිල්ලා රුක් මුලකට ගිහිල්ලා එහෙම නැත්නම් ජනශූන්‍ය විවේක සේනාසනයකට ගිහිල්ලා ಗುಣධම් වැඩිම සුදුසුයි කියන බව. එතකොට ඒ විදිහෙන් කටයුතු කිරීම ಗುಣධමට යෝග්‍ය වුණාට මනුෂ්‍ය సంతානය ප්‍රතජන සත්වයාගේ සිත පුරුදු වෙලා තියෙන්නේ කණ්ඩායම් හැටියට සමාජයක් හැටියට ඇසුරු කරමින් ජීවත් දැන් සමාජ විද්‍යාඥයෝ පැහැදිලි කරන්නේ මිනිස්සයා කියලා කියන්නේ තනිව හුදකලාව ජීවත් වෙන්නට සැකසුණු මානසිකත්වයක් ඇති, ඒබඳු හුරුවක් ඇති පුද්ගලයෙක් නෙමෙයි, කණ්ඩායමක් හැටියට සමාජයක් හැටියට ජීවත් වෙන්නට ප්‍රිය කරන කෙනෙක්. එතකොට මේ මේ ප්‍රියශීලී බව කණ්ඩායම් ඇසුර ප්‍රිය කරන සමාජයේ ඇසුරු කරන අන් අය සමග එකට එකතු වෙලා ක්‍රියා කරන්නට කැමැති ප්‍රතඥන මනස අර විදිහට හුදකලාව විවේක සේනාසනයන් ඇසුරු කරමින් කටයුතු කරනකොට විටින් විට අර Tamanගේ මූලික රුචිකත්වයන් අවදි වෙන්නට පටන් ගන්නවා. මහජනයා දකින්නට, එය ඇසුරු කරන්නට, එය සමග අල්ලාප සල්ලාපෙහි යෙදෙන්නට, එතකොට නොයෙකුත් විචිත්‍රවත් දේ දකින්නට කැමැත්තක් ඇති වෙනවා. දැන් ওই භාවනා කරන සමහරුන්ට කාලයක් එහෙම ගැඹුරින් භාවනාව කරගෙන යනකොට වන්දනාවේ යන්න ඕන, සිද්ධාස්ථාන වඳින්න යන්න ඕන ආදී වශයෙන් සිතුවිලි පහළ වෙනවා. එතකොට ඒක වරදක් නෙමෙයි. සිද්ධාස්ථාන වන්දනා කිරීමත් කුසලයක්. නමුත් අර ගැඹුරු භාවනාවකේදීලා ඉන්න තැනැත්තාට එහෙම හිතෙන්නේ ඇයි? අර කුසලයේහි ස්වરૂපයෙන් අපේ මනසේ වංචක ධර්ම වංචක වූ කාමච්ඡන්දය මතුවෙන්නට පටන් ගන්නවා. ඒ විවිධ ස්ථාන දැකීම, පුද්ගලයන් දැකීම, මහ ජනතාව දැකීම, ඒවාට තියෙන රුචිකත්වය අර මනසින් ඒවා සම්පූර්ණයෙන් ඈත් කරලා ගැඹුරු භාවනාවකම යෙදලා ඉන්නකොට විටින් විට අර කාමච්ඡන්දේ විවිධ ස්වરૂපයන්ගෙන් මතුවෙන්නට ගන්නවා. දැන් සාමාන්‍යයෙන් කාම ලෝකයේහි ජීවත් වෙන කෙනෙක් වන්දනා ගමනක් යන්නට ඕන සිද්ධාස්ථාන වඳින්න යන්න ඕන කියලා හිතනවනම් ඒක ඒතනත්තාගේ දියුණුවක්. ඇයි නිරන්තරයෙන් අර සාමාන්‍ය කාම ලෝකයේහි වස්තුන් ඇසුරු කරමින් පුද්ගලයන් භජනය කරමින් ඉන්න තැනැත්තා මේ විදිහට සිද්ධාස්ථානයක් වන්දනාමාන කරන්නට බුද්ධ වන්දනාව සඳහා ඒ බඳු තැනකට යා යුතුයි කියලා හිතනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි. නමුත් අර විදිහට ඒ සමස්ත සමාජයෙන් ඈත් වෙලා ಗುಣධම් වඩන භාවනා කරන කෙනෙකුට ඒ වගේ සිතුවිල්ලක් පහළ වෙනවා කියන එක ඒක දියුණුවක් නෙමෙයි කාමච්ඡන්දයේ විසින් සිත වෙනතකට හරවන්නට දරන ප්‍රයත්නයක්. මේ විදිහට කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියන මේ නීවරණ ධර්මයන් විසින් නැවත නැවත අපේ මනසට බාධා කරනකොට, පීඩා ඇති කරනකොට අර අඛණ්ඩව පුරුදු පුහුණු කරන ಗುಣධර්ම පිළිබඳව ඒ වගේම සමාජයෙන් ඈත් වෙලා හුදකලා විවේක ස්ථානවල ಗುಣධම් වැඩිම පිළිබඳව නොසතුටක් ඇති වෙන්නට පටන් ගන්නවා. ඒවා පිළිබඳව ඇල්ම අඩු වෙලා ගිහිල්ලා බාහිරට යන්න අර තමන්ගේ මනස විසින් ඉල්ලා සිටින දේවල් ලබා දීමේ ඕනකමක් සිතට ඇති වෙනවා. අන්න ඒක තමයි මේ අර්ථයයි කියලා හඳුන්වන්නේ. ඉතින් ඒක ගැඹුරින් ಗುಣධම් වඩන්නට ප්‍රතිපත්ති පුරන්නට භාවනා කරන්නට ප්‍රබල බාධකයක් ඇති කරනවා. එතකොට දැන් අද ධර්මදේශනාවේ මාතෘකාව උනේ ඒ අරතිය දුරු කරමින් සතුටින් අකණ්ඩව ಗುಣධම් වඩන්නේ කොහොමද කියන කාරණය. ඉතින් ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාටත් ගිහි ජනතාවටත් නිර්වාණගාමිනී මාර්ගය පුහුණු කිරීම සඳහා දේශනා කළ ඊටාම වටිනා ප්‍රතිපත්ති ක්‍රමයක් ඇතුළත් සූත්‍ර පාඨයක් ඒ තමයි අරය වංශ ප්‍රතිපදා. ආර්ය වංශ ප්‍රතිපදාව පිළිබඳව කරලා තියෙන මේ දේශනාව මේ සූත්‍ර දේශනාව බොහොම කෙටි සූත්‍රයක්. නමුත් ඒ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය ඊටාමත්ම වැදගත් වෙන නිසා අතීත කාලේ අපේ ලංකාවේ තුන් මාසයකට වතාවක් එහෙම නැත්නම් මාස 6කට වතාවක් එහෙම නැත්නම් අවුරුද්දකට වතාවක් සමස්ත රටේම මහජනතාව ගිහි පැවිදි සියලු දෙනා සම්බන්ධ කරගෙන රාජ්‍ය අනුග්‍රහයෙන් මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරමින් රැ එළි වෙනකන් ධර්ම දේශනා පවත්වලා තියෙනවා. ඒවා රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි පවත්වලා තියෙන්නේ. මොකද රජවරු පවා තේරුම් අරගෙන තියෙනවා මේ arya වංශ ප්‍රතිපදාව මහජනතාවට පැහැදිලි කරලා දීම තුලින් ඒ මිනිසුන් තුල ධර්මානුධර්ම ප්‍රතිපන්න ජීවිතයක් සකසන්න පුළුවන්. ඒ තුලින් අල්පේච්ඡතාවය, සන්තුෂ්ඨිතාවය දියුණු කරන්න පුළුවන්. එතකොට මිනිස්සු මේ කාම සම්පත් පිළිබඳව ගහමරා ගන්න, එනකොටා ගන්න, යුදවදින தത്വයට පැමිණෙන එක ගොඩක් අවම කරන්නට පුළුවන් මිනිසුන් තුල ඒ අල්පේච්ඡතාවය, සන්තුෂ්ඨිතාවය ඒ ලද දෙයින් සතුටු වීම ආදී ගුණාංග දියුණු කිරීම තුළින් ඉතින් ඒක සමාජයක અભිවෘද්ධියට බාධාවක් වෙන්නේ නැහැ කුමක් නිසාද බුදුරජාණන් වහන්සේ අල්පේච්ඡතාවය සන්තුට්ඨිතාවයත් එක්කලා තමන් උපයන දේ නැවත ආයෝජනය කරමින් ධනෝපායන ක්‍රියාවලිය කොහොමද වර්ධනය කරගන්නේ කියන පැතිත් බුදුදහම තුලම පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අර ලද දෙයින් සතුටු වීම කියන කාරණය තුල නිකන් උකටලී වෙච්ච උදාසීන වෙච්ච ජනතාවක් නෙමෙයි අපි හරිහම්බ කරන්නේ කුමක් සඳහාද කියන අර්ථය දැනගෙන ජීවත් වෙන පැහැදිලි දැක්මක් ඇති ජනතාවක් ගොඩනගෙනවා. දැන් වර්තමාන සමාජය අපට පෙනෙනවා මේ විවෘත ආර්ථික සංකල්පය පැමුණුනාට පස්සේ මිනිස්සුන්ට ධනය උපයන්නේ කුමක් සඳහාද කියන පැහැදිලි දැක්ම මිනිසුන්ගෙන් ගිලිහිලා තියෙනවා. ඒ නිසා හම්බ කරනවා හම්බ කරනවා එකතු කරනවා එකතු කරනවා ගොඩ ගහනවා ගොඩ ගහනවා මොකටද කියලා නිනව්වක් නැහැ. එතකොට ඊට පෙර මිනිසුන් ධර්මානුකූලව කල්පනා කළා අපි දේවල් හම්බ කරන්නේ කුමකටද? සතුටින් සැහැල්ලුවෙන් ಗುಣධම් වඩමින් ජීවත් වෙන්න. එතකොට තමන්ගේ ජීවිතේ සතුට නැති වෙනවා නම් සැහැල්ලුව නැති වෙනවා නම් තමන් ಗುಣධමෙන් පිරිහෙනවා නම් ඒ හම්බ කරන ධනෙන් ඇති වැඩක් නැහැ. එනිසා ධනය හම්බ කළ යුත්තේ සුවසේ ජීවත් වෙන්නටත් සැහැල්ලුවෙන් ගුණධම් වඩන්නටත්. එතකොට මෙන්න මේ පරමාර්ථය හරියට දැනගෙන මිනිස්සු කටයුතු කළා. නමුත් මේ විවෘතාර්ථික සංකල්ප සහ සමස්ත ලෝකය පුරා එක් එක් අය කාමයට දැඩි විදිහට ගිජු වෙලා කටයුතු කරන ස්වභාවය පිළිබඳව මහජනතාව ඒවා පිළිබඳව ඇලෙන බැඳෙන ස්වභාවය වැඩි වෙන්න වැඩි වෙන්න මිනිසුන්ට අර ಗುಣධම් වැඩිම සඳහායි අපි මේ දේවල් හරිහම්බ කරන්නේ අපට ධනෙ තිබිය යුත්තේ සතුටින් සැහැල්ලුවෙන් සුවසේ ජීවත් වෙන්න ಗುಣධම් වඩන්න කියන මේ මූලික අවබෝධය නැති වෙලා ගිහිල්ලා එහෙම නැත්නම් ඒක යටපත් වෙලා ගිහිල්ලා නිරන්තරයෙන් අර අනිත් කෙනාට වැඩියෙන් මම ඉදිරියෙන් ඉන්නට ඕන ඊට වඩා හොඳ දේවල් ඕන ඊට වඩා ප්‍රණීත දේවල් ඕන අනිත් කෙනාට වඩා ඉහළින් මම වැජඹෙන්නට ඕන ආදී වශයෙන් සංසන්දනය කරමින් හැම විටම අර ධනයෙන් භෞතික සම්පත් වලින් අනිත් අය අභිභවා ඉදිරියට යන්නට කල්පනා කරනවා විනා තමන් ජීවත් වෙන්නේ සතුටින්ද සැහැල්ලුවෙන්ද සුවෙන්ද ඒ තුල ಗುಣධම් වැඩෙනවද මේවා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාව ගිලිහෙමින් පවතිනවා. ඉතින් ඒක තමයි අද වර්තමානයේ මේ සමාජ පරිහානියට ಗುಣදහම් විනාශ වෙන්නට ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා. ඉතින් අතීත කාලේ භික්ෂුන් වහන්සේලාගේ මඟ පෙන්වීම ඇතිව රජවරු පවා තේරුම් අරගෙන හිටියා මිනිසුන් තුල ඒ ධනෝපායනයේ පිළිබඳ නිවැරදි දැක්ම එහෙම නැත්නම් භෞතික සම්පත් අපට අවශ්‍ය වෙන්නේ කුමක් සඳහාද කියලා පැහැදිලි දැක්මක් ඇති කළොත් තමයි ඒ අය තුල ಗುಣධම් විනාශ නොවි පවත්වා ගන්නට පුළුවන් අන්නේ සඳහා මේ ආර්ය වංශ දේශනාවන් වසරකට වතාවක් මාස 6කට එහෙම නැත්නම් තුන් මාසෙන් තුන් මාසයට හෝ පවත්වන්නට රාජ්‍ය අනුග්‍රහයෙන් කටයුතු කරපු බව අපේ රටේ සෙල් ලිපිවල පොතපතවල ඒවා පිළිබඳව සටහන් පවතිනවා ඉතින් මේ ආර්යවංශ සූත්‍ර දේශනාවෙන් දැක්වෙන මේ ආර්යවංශ ප්‍රතිපදාව ආර්ය වංශයයි කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති ක්‍රම. එහෙම නැත්නම් ආර්ය භාවයටපත් වීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ක්‍රම. ආර්යයන් වහන්සේලා යම් ප්‍රතිපදාවකද අනුගමනය කරන්නේ ආර්ය භාවයටපත් වීමට යම් කිසි කෙනෙක් අපේක්ෂා කරනවා නම් ඒ ප්‍රතිපත්ති ක්‍රමය අනුගමනය කරන්නට ඕන. එතකොට මේ ප්‍රතිපත්ති ක්‍රමය කොටස් හතරකින් යුක්ත යුක්තවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චීවර පිණ්ඩපාත සේනාසන භාවනාරාම මේ කරුණු හතර චීවර කියලා කියන්නේ දැන් ගිහි ජනතාවගේ හැටියට බැලුවොත් ඇඳුම් පිණ්ඩපාත කියලා ගත්තහම ගිහි අයගේ හැටියට ගත්තොත් ආහාර සේනාසන කියන එක ගිහි ජනතාවගේ හැටියට ගත්තොත් නිවාස ඇඳුම් ආහාර නිවාස මේ කාරණා තුන ප්‍රධාන වශයෙන්ම ජීවිතයක් පවත්වා ගන්නට අත්‍යවශ්‍යයි. ආහාර කියලා ගත්තාම බෙහෙත් තේත් ආදී සියල්ලක්ම එතනට ඇතුළත් වෙනවා. පැවිද්දන්ගේ වශයෙන් මේ කාරණා හඳුන්වනවා ප්‍රත්‍ය පහසුකම් කියලා. සිව්පසය. සිව්පසය කියලා කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. ඒතකොට ගිලන්පස කියන කොටසත් මෙහිදී පිණ්ඩපාත කියන කොටසටම ඇතුළත්ව තමයි දේශනා කරලා තියෙන්නේ. ගිහියන්ගේ හැටියට ගන්නකොට අපිව මූලික අවශ්‍යතා කියලා හඳුනා ගන්නවා. පැවිද්දන්ගේ වශයෙන් ගන්නකොට සිව්පසේ හැටියට හඳුනා ගන්නවා. දැන් එතකොට ගිහියා හෝ වේවා පැවිද්දා හෝ වේවා මේ මූලික අවශ්‍යතා සම්පාදනය කරගත යුත්තේ කුමක් සඳහාද? හතරවෙනි කාරණය සම්පූර්ණ කරගන්න. මොකද්ද හතරවෙනි කාරණේ? භාවනා රාමතා. භාවනාවේහි ඇලෙමින් ඒ කියන්නේ අධිකුසල ධර්මයන් නිවන සඳහා අවශ්‍ය ඒ විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්නට නූපන් අකුසල් නූපදවන්නට උපන් අකුසල් ප්‍රහාණය කරන්නට නූපන් කුසල් උපදවන්නට උපන් කුසල් වැඩි දියුණු කරන්නට කියන මෙන්න මේ කාර්ය සඳහා තමයි අපි මේ මූලික අවශ්‍යතා සම්පාදනය කරගෙන සිව්පසය එහෙම නැත්නම් ප්‍රත්‍යපහසුකම් සකසාගෙන අපේ ජීවිතය සුවපත්ව පවත්වා ගත යුත්තේ. ඉතින් ඒ කාර්ය කරන්නේ කොහොමද කියන බව තමයි මේ ආර්ය වංශ ප්‍රතිපදාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහිදී තථාගතයන් වහන්සේ එක් එක් ආර්ය වංශයන් පිළිබඳව වෙන් වෙන්ව දේශනා කරනවා. එතකොට ආර්ය වංශ හතරක් හැටියට චීවර මහා ආර්ය වංශය, පිණ්ඩපාත මහා ආර්ය වංශය, සේනාසන මහා ආර්ය වංශය, භාවනාරාමතා මහා ආර්ය වංශය. හැටියට ආර්ය වංශ හතරක් හැටියට දක්වන්නේ. ඉතින් මේවා අපි සමස්තයක් හැටියට ගත්තොත් චීවර පින්නපාත සේනාසන කියන ප්‍රත්‍ය පහසුකම් ඇසුරු කරමින් කොහොමද අපි භාවනාවට යොමු වීමට මඟ හදාගන්නේ? එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් කියනවා නම් මිනිසුන් තුල ප්‍රතඥන සත්වයා තුල මේ මූලික අවශ්‍යතා සම්පාදනය කරගන්නට ගිය තැන තමයි බොහෝ කෙලස් වැඩේ. ඒ කියන්නේ දැන් අපිට අනිත් අනවශ්‍ය දේවල් ඔක්කොම අත්හරින්න බැහැර කරන්න කියලා යෝජනා කරන්න පුළුවන්. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. නමුත් අපි කාටවත් අතහරින්නට බැරි දේවල් තියෙනවා පවත්වාගෙන යා යුතු දේවල් තියෙනවා ජීවිතේ පැවැත්වීම සඳහා. රහතන් වහන්සේටවත් බුදුහාමුදුරුවන්ටවත් බැහැර කරන්න බැරි දේවල් තියෙනවා. මොනවද බැහැර කරන්න බැරි? ආහාරය. මේ කය නඩත්තු කරන, කය පවත්වන ආහාරය අපිට බැහැර කරන්න බෑ. අනිත් බොහෝ අනවශ්‍ය දේවල් අපිට ඉවත් කළාට ආහාරය ඉවත් කරන්න බෑ. ඊළඟට ඇඳුම කොච්චර දේවල් අපි අයින් කළත් ඇඳුම කියන එක අයින් කරන්න බෑ. ඒක ගිහි පැවිදි හැම දිනාටම විලිවසාගෙන සදාචාර සම්පන්නව ජීවත් වෙන්නට ඇඳුමක් තියෙන්නට ඊළඟට සේනාසන හෙවත් වාසස්ථාන එතකොට වාසස්ථානයක් නැතුව කෙනෙකුට ජීවත් වෙන්න බෑ. ಗುಣධම් වඩන්නටත් වාසස්ථානයක් තියෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලා සම්බන්ධව බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අඩුතරමින් ගහක් මුල හරි Tamanට වාසය කරන්නට සුදුසු පසුබිම සකස් කරගන්නට වෙනවා. ගිහියෙක් හැටියට එහෙම බෑ. Tamanට ජීවත් වෙන්නට පවුලක් හැටියට ගෙයක් දොරක් ඉඩ කඩමක් තියෙන්නට වෙනවා. එතකොට දැන් අනිත් බොහෝ අනවශ්‍ය දේවල් බැහැර කරන්නට පුළුවන් වුණත් මේ ජීවිතේ පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධක ටික ගිහි පැවිදි හැම දිනාටම පවත්වා ගන්නට සිද්ධ වෙනවා. නමුත් මේ අවශ්‍ය දේවල් පවත්වා ගන්නට ගිය තැන අපට නොදැනුවත්වම ආයපාරක් ඒවා ඇසුරු කරමින් කෙලස් වැඩෙන්නට පටන් අර ආහාරය පාදක කොටගෙන අපේ මනසේ තණ්හා මාන දිට්ටි වැඩෙන්නට පුළුවන්. එතකොට කාලයක් යද්දී අපිට අපි දැන් කෑම බීම ආදිය සකසන්නේ පිළියෙල කරන්නේ දිවි පවත්වා ගැනීමේ මූලික අරමුණෙන් තමයි. හැබැයි සකස් කරලා අනුභව කරන්න ගිය තැන අර සකසගත්තු ආහාර පාන ටික අනලා අපි බත් පිඩක් මුවේහි තියනකොටම අපිට දිවට රස දැනෙනවා. එහෙම රසය දැනෙනකොටම මේ කෑම කන්නේ ජීවිතේ පවත්වා ගන්නයි ගුණධම් වඩන්නයි කියන ඒ සිහි බුද්ධිය යටපත් වෙලා ගිහිල්ලා දිව පිනවීම සඳහා සිත පිනවීම සඳහා ආහාර ගන්නා තැනකට ඉබේම අපේ මනස පෙළඹෙන්නට පුළුවන්. එතකොට දැන් ආහාරය අවශ්‍ය වුණේ ආහාරය සම්පාදනය කළේ සැකසුවේ ඔක්කොම කළේ ජීවිතේ පවත්වාගෙන ගුණධම් වඩන්නට තමයි. නමුත් ඒක අනුභව කරන්නට ගිය තැන රස තෘෂ්ණාව මතුවලා අර මූලික කාරණා ගිලිහිලා ගිහිල්ලා අපි තෘෂ්ණාවෙන් මුසපත් වෙන්නට පුළුවන්. එතකොට මූලික පරමාර්ථයෙන් ගිලිහෙන්නට පුළුවන්. එතකොට එතනත්තාගේ මනසේ ಗುಣධම් වඩන්නට සුදුසු පසුබිමක් ඉතුරු වෙන්නේ නැහැ. අර තමන් ප්‍රිය කරන ප්‍රිය කරන ආහාර පාන භුක්ති විඳීම සඳහා මනස ඇලෙනවා බැඳෙනවා වික්ෂිප්ත වෙනවා ඒවම සොයනවා ඒව පිළිබඳව උනන්දු වෙනවා කුතුහලය මතුවෙනවා එතකොට මනසේ සංසුන් බව සැහැල්ලුව නැති වෙනවා ಗುಣධම් වඩන්නට නීවරණ ධර්ම අවදි වෙනවා. එතකොට ඒ තනත්තාට සිත අර ගුණෙහි කුසලෙහි ඇලෙන්නේ නැහැ. අරතිය තමයි මතුවේ. මේ විදිහට ඇඳුම් පැළඳුම්, නිවාස, බෙහෙත් හේත්, ඒ කියන්නේ සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය මේ හැම දෙයක්ම කෙනෙකුට ජීවිතේ පවත්වා ගන්නට අවශ්‍යයි. හැබැයි අපි ඒවා පරිහරණය කරනකොට අවශ්‍යතාවයේ ඉක්මවා ගිහිල්ලා අපි හැඟීම් වලට වහල් වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. එතකොට අවශ්‍යතාවයේ එකක් හැඟීමට වහල් වීම තවත් එකක්. එහෙමනම් මේ සමස්ත අරියවංශ සූත්‍ර දේශනාවෙන්ම පැහැදිලි කරන්නේ හැඟීම් වලට වහල් වීම තුළ මේ මූලික අවශ්‍යතා අපි පවත්වා ගන්නට ඕන. හැබැයි අවශ්‍යතාවය හඳුනාගෙන පරමාර්ථය හඳුනාගෙන පවත්වා ගන්නට පුළුවන් නම් විතරයි ಗುಣධම් දිනු කර ගන්නට ප්‍රතිපත්ති පුරන්නට අපට එය උපකාර වෙන්නේ. එහෙම නොවුනොත් අපිට නොදැනුවත්වම අපි අවශ්‍යතාවයේ පරයා අවශ්‍යතාවයේ ඉක්මවා ගිහිල්ලා හැඟීමට වහල් වෙච්ච ගමන් අපිට ඒ මූලික අවශ්‍යතා නිසාම අපි මුසපත් වෙලා එහිම ගිලිලා අපේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව පරිහානියටපත් වෙනවා. එතකොට තමයි අර අර්ථිය මතුවේ. ඒ නිසා අර්ථියෙන් තොරව එහෙම නැත්නම් අධිකුසල ධර්මයන්හි ඒ වගේම විවේක සේනාසනයන්හි නොයල්ම මතු නොවි සතුටින් සැහැල්ලුවෙන් උද්‍යෝගයෙන් ගුණධම් වඩන්නට නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට නම් භාවනා මාර්ගය අනුගමනය කරන්නට නම් විදර්ශනා ප්‍රඥාව උපදවා ගන්නට නම් අර නීවරණ ධර්මයන්ට වහල් නොවි හැඟීම් පාලනය කරගෙන අවශ්‍යතා තේරුම් අරගෙන මූලික ප්‍රත්‍ය පහසුකම් පරිහරණය කරන්නට අපි දක්ෂ වෙන්න. අන්න ඒ සඳහා ප්‍රත්‍යවේක්ෂා නුවණින් අපි කොහොමද මේ මූලික අවශ්‍යතා උපයාගන්නේ? ඒවා පරිහරණය කරන්නේ කොහොමද? ඒ තුලින් සිත සැහැල්ලු කරගෙන භාවනාවට ಗುಣධමයට අපි නැඹුරු වෙන්නේ කොහොමද කියන කාරණයයි මේ සමස්ත ආර්ය වංශ ප්‍රතිපදාව තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට චීවර පිණ්ඩපාත සේනාසන කියන මේ මූලික කරුණු තුන පිළිබඳවම බුදුරජාණන් වහන්සේ එහිදී කරුණු කිහිපයක් දේශනා කරන අපේ අවධානය යොමු කළ යුතුම කාරණා. දැන් මේ විදිහට හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා හරියට තේරුම් අරගෙන යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒතනත්තා තුල තමයි මේ ආර්යවංශ ප්‍රතිපදාවට උචිත ගුණාංග අවදි වෙන්නේ. එතකොට අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කරන්න නම් අවශ්‍යතාවයේ තේරුම් අරන් කටයුතු කරන ප්‍රත්‍යවේක්ෂා නුවණින් පරිහරණය කිරීම අවශ්‍යයි. ප්‍රත්‍යවේක්ෂා නුවණින් කියලා කියන්නේ මේ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, සෞඛ්‍ය පහසුකම් මේවා පාවිච්චි කරන්නේ කුමක් සඳහාද කියලා. එතකොට දැන් භික්ෂුන් වහන්සේලාට මේවා පාවිච්චි කරන වාරයක් පාසා ප්‍රත්‍යවේක්ෂා නුවණ අවදි කරගෙන ප්‍රත්‍යවේක්ෂා කරමින් පරිහරණය කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ගිහි පින්නතුන් උනත් සිල් සමාදන් වෙච්ච දවසට දානි ගන්නකොට මම මේ ආහාරය වළඳන්නේ අනුභව කරන්නේ ශරීරය ලස්සන කරගන්නට නෙමෙයි මද වැඩිම පිණිස නෙමෙයි අලංකාර කිරීම පිණිස නෙමෙයි අඩුතැන් පිරවීම වශයෙන් නෙමෙයි මේ ජීවිතය පවත්වා ගන්නටයි බ්‍රහ්මචාරයේ සීලය ආරක්ෂා කරගන්නටයි පුරාණ බඩගිනි වේදනාවන් දුරු කරගන්නටයි අභිනව වේදනාවන් ඇති නොකරගෙන සැහැල්ලුවෙන් පහසුවෙන් ಗುಣධම් වඩන්නටයි කියන මේ කාරණය සිහි කරලා ඕන ආහාර ගන්න. එහෙම නැත්නම් අර රස තෘෂ්ණාවට වහල් වෙනකොට පුරාණ කුසගිනි වේදනාවන් දුර වෙනව විතරක් නෙමෙයි අධිකව ආහාර ගැනීම නිසා ඇතිවෙන අමතර වේදනාවන් ජනිත වෙන්නට පුළුවන්. ඊළඟට පුරාණ කුසගිනි වේදනාවන් දුර වෙනවා වගේම ආහාර එහෙම නැත්නම් පෝෂණය අධික වීම නිසා වෙනත් ලෙඩ රෝග හැදෙන්නට පුළුවන්. දැන් පැණි රසට කැමති කෙනා පැණි රසම අනුභව කිරීමෙන් ඒ තනත්තාට දියවැඩියා රෝග ආදිය එළඹෙනවා. ඒ කුමක් නිසාද? අවශ්‍යතාවය හඳුනා නොගෙන හැඟීම් වලට වහල් වෙලා ආහාර ගැනීම නිසා. එතකොට තෙල් ಜಾති වලට කැමති කෙනා ඒ තෙල් වැඩිපුර අනුභව කිරීම නිසා ඒකෙන් රෝගී වෙනවා. මිරිස් වලට කැමති කෙනා මිරිස් රසය වැඩිපුර අනුභව කිරීම නිසා ඒකෙන් රෝග හටගන්නවා. මේ විදිහට අවශ්‍යතාවයේ ඉක්මවා හැඟීම් වලට වහල් වුණාම පුරාණ කුසගිනි වේදනාව දුරු වෙනවා විතරක් නෙමෙයි අමතර ලෙඩ දුක් වලට ඒතනත්තා යොමු වෙනවා. ඉතින් එහෙම නොවි බඩගින්න දුරු කරගෙන අමතර ප්‍රශ්න ඇති නොකරගෙන සැහැල්ලුවෙන් සතුටින් ಗುಣධම් වඩන්නටයි මම මේ ආහාර ගන්නෙ. අන්න ඒ විදිහට ඇඳුම් පැළඳුම් පිළිබඳවත් වාසස්ථාන පිළිබඳවත් අවශේෂ අවශ්‍යතාවයන් පිළිබඳවත් ප්‍රත්‍යවේක්ෂා නුවණින් කටයුතු කරනවා නම් තමයි යම් කෙනෙකුට ඒවා පිළිබඳව හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ක්‍රියාත්මක කර වෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව තථාගතයන් වහන්සේ මේ අරියවංශ සූත්‍රයේදී දේශනා කරන අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිමුද්දති. කරුණු පහක් එහිදී බුදුරජාණන් වහන්සේ දක්වන අගතිතෝ අගතිගාමි නොවි ඒ කියන්නේ දැන් තමන් පරිහරණය කරන්නේ මූලික අවශ්‍යතාවය පිළිබඳව ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් අන්තගාමී වෙන්නේ නැතිව කටයුතු කරන්නට දක්ෂ වෙන්න ඕන. ඒකයි අගතිතෝ කියලා කියන්නේ. අමුච්චිතෝ කියලා කිව්වේ තෘෂ්ණාවෙන් මොසපත් වෙන්නේ නැතිව, ඒකෙම ගිලෙන්නේ නැතිව. ඊළඟට අනජ්ජාපන්නෝ දැඩිව තෘෂ්ණාවෙන් උපාදාන කරගන්නේ නැතිව. අනජ්ජාපන්නෝ. ඒ කියන්නේ ඒකෙම බැසගෙන ඒකෙම ගිලිලා කටයුතු කරන්නේ නැතුව ආදීනව දස්සාවේ. මේ පරිහරණය කරන ප්‍රත්‍යපහසුකම් වල ආදීනව දකිමි. මොකද්ද ආදීනවයයි කියලා කියන්නේ? ආදීනවය කියලා කියන්නේ දුක්ඛ පක්ෂය, කටුක පක්ෂය. ඒ කියන්නේ අපි ඇසුරු කරන හැම දෙයකම යම්කිසි ආස්වාදයක් සුවයක් තියනවා වගේම එහි කටුක වූ පීඩාකාරී පැත්තකුත් අසාර පැත්තකුත් පවතිනවා. ඒ ඒ කොටස තමයි ආදීනවයයි කියලා කියන්නේ. දැන් ආහාර අනුභව කළාම කය පවත්වා ගන්නට පුළුවන්. නමුත් ඒ ආහාරය සම්පාදනය කරන්නට අපට උයලා පිහලා සකස ගන්න වෙනවා. උයන්න පිහන්නට නම් බඩමුට්ටු තියෙන්න ඕන. තියෙන්නට නම් ඒවා ගෙනෙන්නට හෝ උපයාස අපයා ගන්නට ඕන. එහෙම උපයාස අපයා ගන්නට නම් අපට දැනුම හැකියාව තියෙන්නට ඕනේ. දැනුම හැකියාව සකසා ගන්නට නම් අපි කුඩා කාලේ ඉඳලා ඉගෙන කියාගෙන වෙහෙස මහන්සි වෙන්න දැන් ආහාර ටිකක් සම්පාදනය කර ගැනීමෙන් අපට සුවපත්ව කය පවත්වා ගන්න පුළුවන්. නමුත් ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලයක් අපට වෙහෙසෙන්නට සිද්ධ එහෙම වෙහෙසිලා අපි ආහාර පාන ටික සම්පාදනය කරගත්තා වුණත් අනුභව කරලා පැය කීපයක් යනකොට ඒක ජරා ජීර්ණ වෙලා ආපහු කුසගිනි මතුවෙනවා. ඇයි ඒ උපයාගත්තු දේ අනිත්‍ය නිසා. ඒකට හේතු ප්‍රත්‍යයෙන් හටගන්නව. අ හේතුකව අප්‍රත්‍යකව අපට ඉබේ පහළ වෙන්නේ නැහැ. අපිට වෙහෙස මහන්සි වෙලා ගොඩනගන්නට වෙනවා. හැබැයි ඒ ගොඩනගා ගන්න දේ අපිට ආරක්ෂා කරගන්නටත් පවත්වා ගන්නටත් නඩත්තු කරගන්නටත් බොහෝ වෙහෙසෙන්නට වෙනවා. එහෙම නඩත්තු කරගෙන ඒක පරිහරණය කරනකොට ශ්‍රය වෙලා වැය වෙලා අහෝසි වෙලා යනවා. නැවතත් ගොඩනගන්නට සිද්ධ වෙනවා. මේ විදිහට මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි ආදීනව සහිතයි දුක් සහිතයි කියන බව නුවණින් තේරුම් අරගෙන මෙතෙක් මේ ආදීනව රසක් ඇති මේ ප්‍රත්‍යපහසුකම් මම සම්පාදනය කරගන්න වෙහස මහන්සි වෙලා කුමක් සඳහාද ජීවිතේ පවත්වාගෙන සුවසේ ගුණධම් වැඩිම සඳහායි එහෙම නැතුව ඒවායිහිම මොසපත් වෙලා ඒවායිහිම ගිලිලා ඒවා නිසාම කෙලස් වඩවාගෙන භව ගමන දිග්ගස්සා ගන්නට නෙමෙයි එහෙම නැතුව ඒවා වෙනුවෙන්ම එන කොටාගෙන පව්කම් කරගෙන අපාගත වෙන්නට නෙවෙයි ඊළඟට පස්වෙනි කාරණය තමයි nissarana pañño paribuddhati nissarana කියලා කියන්නේ මේ කාමයන්ගෙන් නික්මීම කෙලස් වලින් මිදීම මම මේ ප්‍රත්‍ය පහසුකම් පරිහරණය කරන්නේ මේ භෞතික සම්පත් ඇසුරු කරන්නේ මොකටද? ඒවැ ගිලිලා මුසපත් වෙලා අපාගත වෙන්නට හෝ සසර භවය දිගින් දිගට පවත්වා ගන්නට නෙමෙයි මේ භව පැවැත්මෙන් මිදෙන්නට මේ කාමයන් කෙරෙහි ඇලෙන ගතියෙන් සිත නිදහස් කරගන්නට අන්නේ සඳහායි මම මේ දේවල් ඇසුරු කරන්න කියන අවබෝධය ඇතිව පරිහරණය කරන්නට දක්ෂ වෙන්නට එතකොට මෙන්න මේ කාරණා පහෙන් කියන ලද ආකාරයට තමන්ගේ ජීවිතේ තමන්ට ලැබෙන ප්‍රත්‍යපහසුකම් ටික එහෙම නැත්නම් මූලික අවශ්‍යතා පිළිබඳව තමන්ට පිළිපදින්නට පුළුවන් නම් දැන් භික්ෂුවකට නම් තමන්ට දායකයාගෙන් ධාර්මිකව ලැබෙන දේවල් ගිහියෙකුට නම් තමන් උත්සාහයෙන් උපයා ගන්නා දේවල් සම්බන්ධව මෙසේ කටයුතු කරන්නට එතනත්තා දක්ෂ වෙන්න එහෙම වුණොත් තමයි අර භාවනාවට සිත සතුටින් යොදවන්නට පුළුවන් වෙයි. එහෙම නොවුනොත් ඒ තනත්තාට භාවනාව කෙරෙහි ගුණධම් වැඩිම කෙරෙහි අධිකුසල ධර්මයන් කෙරෙහි තෘප්තියක් සතුටක් ඇති වෙන්නේ අර කාමච්ඡන්දාදියෙන් සිත නිරන්තරයෙන් භෞතික සම්පත් නොලැබූ සම්පත් ඒ වගේම ලැබූ දේවල් උපීට වඩා ප්‍රණීත විදිහට ලබන්න වඩා උසස් විදිහට ලබන්න අනිත් කෙනාට වැඩියෙන් ලබන්න අනිත් කෙනා යටපත් කරමින් ලබන්න එහෙම සීමාවක් නැතිව මහිච්ඡතා අත්‍රිච්ඡතා මේ වයින් සිත මුසපත් වෙනවා මහිච්ඡතා කියලා කියන්නේ එකක් ලැබිලා තියෙනවා නම් දෙක තුනක් ලබන්න දෙක තුනක් තියෙනවා නම් හතරක් පහක් ලබන්න එහෙම නැත්නම් තවත් වෙනත් වෙනත් වෙනත් වර්ග වලින් හරි එහෙම නැත්නම් ලැබිලා තියෙන වර්ගයෙන්ම හරි බහුලව ලැබීමේ කැමැත්ත තමයි මහිච්ඡතා කියලා කියන්නේ. අත්‍රිච්ඡතා කියලා කියන්නේ ඒ ලැබිලා තියෙන දේ වඩාත් ප්‍රනීත විදිහට වඩාත් උසස් විදිහට ගුණාත්මක වශයෙන් උසස් විදිහට ලබන්න. මහිච්ඡතා කියලා කියන්නේ සංඛ්‍යාත්මකව බහුලව ලබන්නට තියෙන කැමැත්ත. අත්‍රිච්ඡතා කියලා කියන්නේ ගුණාත්මක වශයෙන් වඩා හොඳ වඩා ප්‍රනීත දේවල් ලබන්නට තියෙන කැමැත්ත. ඒවා පිළිබඳව ඒ විදිහට තෘෂ්ණාවෙන් මුසපත් වෙනකොට අපට නොදැනුවත්වම පාපිච්චතාවයට සිත නැඹුරු වෙනවා. පාපිච්චතා කියලා කියන්නේ ධාර්මිකව, નિરවද්‍යව ඒවා සම්පාදනය කරගන්න බැරි නම් පව්කම් කරලා හරි තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී වැඩපිළිවෙලක් තුල යෙදිලා හරි අර තමන් බලාපොරොත්තු වෙන දේවල් ලබන්නට වෙහෙසෙනවා. ඇයි ඒ? අවශ්‍යතාවය ඉක්මවා හැඟීමට වහල් වෙන නිසා. ඒ බඳු මනසක් ඇති තැනැත්තාට අර අධිකුසල ධර්මයන් පිළිබඳව රුචිකත්වයක් නෙමෙයි ඒවා පිළිබඳව නොඇලෙන ගතියක්, කලකිරීමක්, උකටලී බවක් ඇති වෙලා කාමයන්ටම ඒ තනත්තා නැඹුරු වෙනවා. එහිම ගිලී පවතී. එතකොට ඔය කියන හැටියට අගතිගාමී නොවි, මුසපත් නොවි ඊළඟට තෘෂ්ණාවෙන් දැඩිව උපාදාන කරගන්නේ නැතිව ආදීනව දකිමින් කාමයන්ගෙන් මිදීම සඳහායි මම මේ ප්‍රත්‍යපහසුකම් ඇසුරු කරමින් ගුණධම් වඩන්නේ කියන අවබෝධයෙන් කටයුතු කළොත් ඒතනත්තා මෙන්න මේ විදිහෙන් ක්‍රියා කරනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන මොකක්ද සන්තුට්ඨෝ හෝති iteratorේන චීවරේ ලද දෙයකින් සතුටු වෙන්නට පුළුවන් මට්ටමට ආහාර නිවාස ඇඳුම් ආදී කවර දෙයක් හෝ තමන්ගේ පුණ්‍ය ශක්තියෙන් තමන්ගේ උත්සාහයේ ප්‍රමාණයෙන් ලැබෙන ප්‍රමාණයත් එක්ක සතුටු වෙන්න එතනත්තාට පුළුවන් වෙනවා නොලද දේ පිළිබඳව කනගාටු වෙවි ඉන්නේ නැතිව ලද දේෙන් සතුටු වෙනවා කියන්නේ උදාසීන වෙනවා කියන එක නෙමෙයි උත්සාහයෙන් හරි හම්බ කරනවා. හැබැයි Tamanට යම් කොටසක් නම් ලැබෙන්නේ ඒ ලැබෙන දේ ගැන සතුටු වෙනවා නොලැබිච්ච දේ ගැන පැවෙන්නේ නැතුව. මොකද නොලැබුණු දේ ගැන තැවුණයි කියලා ඒක Tamanට ලැබෙන්නේ ඒ නොලැබිච්ච දේත් නැවත ඕන නම් ඒ ගැන උත්සාහ කරන්නට ඕන. හැබැයි ඒ ගැන උත්සාහ කරන්න පුළුවන් වෙන්නේ ලැබිච්ච දේ ගැන අපට සතුටක් තිබුණොත් විතරයි ධෛර්ය වීර්ය මතුවේ. ඒ නිසා නොලද දේ ගැන පසුතැවෙන්නේ නැතිව ලැබුණු දේ පිළිබඳව සතුටින් පවතින්නට පුළුවන් වෙනවා. කුමක් නිසාද හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කරනකොට. ඊළඟට ඊතරීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. දැන් අර ලද දෙයින් සතුටු වීමේ වටිනාකම අනිත් අයටත් කියා දෙනවා. භික්ෂුවක් නම් අනිත් අයට ඒ පිළිබඳව මඟ පෙන්නනවා. ගිහියෙක් වුණත් තමන් තනියෙන් ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න හැදුවට බිරිඳ හෝ සැමියා හෝ දරුවා හෝ අම්මා තාත්තා හෝ මිතුරන් හෝ ඒවට බාධා කරන්නට කටයුතු කරනකොට Tamanට පහසු නෑ ගිහි ජීවිතයක තනියෙන් අමාරුවෙන් එතන පවතින්නට. ඒ නිසා Taman ඇසුරු නිසුරු කරන අය දැනුවත් කරන්න ඕන පුළුවන් හැටියට එහෙම නොලද දේ ගැන තැවෙන්නේ නැතිව ලද දෙයින් සතුටු වෙලා ජීවත් වීමේ වටිනාකම ගැන ඒක වැදගත් වෙනවා. ඊළඟට අලද්ධාච චීවරං නපරිතස්සති. දැන් හදිසියේ හරි Tamanට Tamanගේ උත්සාහයේ ප්‍රමාණයට ප්‍රත්‍යපහසුකම් නොලැබුණොත් ඒ ගැන තැවෙන්නේ නැහැ. නැවත උත්සාහ කරලා ලබන්නට වෑයම් කරනවා විනා අර නොලැබුණු දේ ගැන තැවෙන්නේ නැහැ. ඊළඟට ලද්ධාච චීවරං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුද්ධති ලැබුණු දේ පරිහරණය කරන්නේ හැඟීම් වලට වහල් වෙලා තෘෂ්ණාවෙන් මුසපත් වෙලා නෙමෙයි අර අපි මුලින් කිව්ව විදිහට ආදීනව දකිමින් නිස්සරණ ප්‍රඥාවෙන් තමයි ඒවා ඇසුරු කරන්නේ ඊළඟට නේව අත්තානුක්ඛංසේතිනෝ පරං වම්භේති තමන් හුවා දක්වමින් අනිත්‍ය හෙලා දකින්නට කටයුතු කරන්නේ ප්‍රතිපදාව සම්බන්ධව. ඒ කියන්නේ අපි හොඳට ಗುಣධම් වඩනවා අනිත් අය එහෙම නැහැ කියලා ඒවා සක්කාය දිට්ඨියෙන් දැඩිව අරගෙන ඒ තමන්ගේ ප්‍රතිපත්තිය උසස් කොට සලකමින් අන් අය හෙලා දකින්නට කටයුතු කරන්නේ අන් අයටත් මඟ පෙන්වනවා හැබැයි කවර අවස්ථාවකත් අන් අය හෙලා දකින්නට කටයුතු කරන්නේ නැහැ එතකොට සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ මේ ප්‍රතිපත්තිය පිළිබඳව ඒ තැනත්තා දක්ෂ වෙනවා. අනලසෝ අනලස්ව කටයුතු කරනවා. ඊළඟට සම්පජානෝ නුවණින් යුක්තව ක්‍රියාත්මක වෙනවා. පතිස්සතෝ සිහියෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා. අන්න එහෙම කටයුතු කරනකොට ඒ තනත්තාට පුළුවන් වෙනවා අර භෞතික සම්පත් පිළිබඳව අගතිගාමී වෙන්නේ නැතිව මුසපත් වෙන්නේ නැතිව හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව ඒවාහි අවශ්‍යතාවය හඳුනාගෙන සිහිනුවණින් කටයුතු කරමින් ඊළඟට භාවනාව කෙරෙහි සිත යොමු කරන්න. මොකද එතනත්තාගේ සිත එතකොට බොහොම සැහැල්ලුවේ ಗುಣධම් වඩන්නට යොමු කරන්නට සුදුසු මට්ටමට මනසේ සැහැල්ලුව නිදහස් බව ඒකාග්‍රතාවයේ සංහිඳියාව පවතිනවා. එතකොට අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ ඒ හතරවැනි කාරණේ ගැන භාවනා රාමතා මහරේ වංශය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනා පාඩය පුනච පරම් භික්කවේ භික්කෝ භාවනා රාමෝ හෝති භාවනා රතෝ මේ විදිහට ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා නිවන් දකින්නට උත්සාහ කරන තැනැත්තා මේ භෞතික සම්පත් පිළිබඳව හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා තේරුම් අරගෙන සිහිනුවණින් කටයුතු කරනකොට ඒතනත්තා භාවනා රාමෝ හෝති භාවනා රතෝ භාවනාවෙහි ඇලුණු භාවනාවෙහි යෙදුණු කෙනෙක් බවට පත් වෙනවා භාවනා කියලා කියන්නේ සිත වඩනවා සිත පුහුණු කරනවා සිත වඩන්නට කුමක්ද කළ යුත්තේ පව්කම් වලින් එහෙම නැත්නම් දුර්වලකම් හඳුනාගෙන දුරු කරන්නට ඕන, ಗುಣ හඳුනාගෙන අවදි කරන්නට ඕන, ප්‍රඥාවෙන් ලෝක ධර්ම වටහාගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරන්නට ඕන. එතකොට අර නූපන් අකුසල් නූපද වීම, උපන් අකුසල් ප්‍රහාණය කිරීම, නූපන් කුසල් ඉපද වීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම කියන මේ කරුණු හතරෙන්ම දක්වන්නේ දුර්ගුණ දුරු කිරීම සහ යහගුණ අවදි කිරීම. එතකොට එහෙම කටයුතු කරනකොට තමයි ප්‍රඥාව අවදි කරමින් අපට ලෝක ධර්මතා අවබෝධ කරගන්නට පුළුවන් අන්න ඒ සඳහා යෙදෙන්නට ඕන. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නට ඕන. එතකොට ඒතනත්තා භාවනා රාමෝ හෝති භාවනා රතෝ භාවනාවෙහි ඇලුණු භාවනාවෙහි යෙදුණු කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට පහානා රාමෝ හෝති පහාන රතෝ. පහාන කියලා කියන්නේ කෙලස් ප්‍රහාණය කිරීමෙහි දුර්වලකම් දුරු කිරීමෙහි කාමයන් පිළිබඳව තියෙන ඇල්ම දුරු කිරීමෙහි යෙදුණු කෙනෙක් වෙනවා. පහාන කියලා කියන්නේ දුරු කරනවා. දැන් ගිරිමානන්ද සූත්‍රයේ දක්වන්නේ පහාන සංඥා පහාන සංඥාව හැටියට දක්වන්නේ මොකක්ද? uppannam kama vitakkam nadi vaseeti pajahati vinodeeti byanti karoti anabhavam game uppannaa වූ කාම විතර්කය වහාම දුරු කරනවා නැවත නූපදින තත්වයට පමුණවන්නට උත්සාහ කරනවා ඊළඟට uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කං උපන්නාව ව්‍යාපාද විතරක විහිංසා විතරක වහාම දුරු කරනවා ඊළඟට උපන් උපන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති උපන් උපන් අකුසල පාප ධර්ම ක්ලේශ ධර්ම වහාම දුරු කරන්නට ක්‍රියාත්මක වෙනවා ඒක තමයි පහාන සංඥාව එතකොට මේ විදිහට කෙලස් ප්‍රහාණය කිරීමෙහි තෘෂ්ණාව දුරු කිරීමෙහි යෙදී වාසය කරනවා එහි ඇලී වාසය කරනවා අන්න ඒක තමයි අදි කුසල ධර්මයන්හි යෙදුණු බව. එතකොට අදි කුසල ධර්මයන්හි උකට ලීවන ගතිය තමයි අරතිය කියලා හඳුන්වන්නේ. ඇයි එහෙම අරතිය මතුවෙන්නේ? අර කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණයන්ගෙන් Tamanගේ සිත කිලිටි වෙනකොට. එතකොට කාමච්ඡන්දාදී ඒ නීවරණ ධර්ම මතුවෙන්නේ ඇයි? අර භෞතික සම්පත් පිළිබඳව, ඉන්ද්‍රිය පිනවීම පිළිබඳව විටින් විට රුචිකත්වය මතුවෙනවා. ඒ රුචිකත්වය මතුවෙනකොට ඒ තනත්තාට ඒ දෙසට කැමැත්තක් ඇති ඒ ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධව, ඉන්ද්‍රියන් උත්තේජනය කිරීම සම්බන්ධව රුචිකත්වයේ කැමැත්ත ඇති වෙනකොට අර තමන්ගේ ධර්මානුධර්ම ප්‍රතිපදාව පිළිබඳව ධර්ම මාර්ගය පිළිබඳව රුචිකත්වේ නැතුව යනවා. ඒතර තමයි අරතිය ඇති වෙන ප්‍රධාන කාරණේ වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙකුට අධිකුසල ධර්මයන්හි කැමැත්ත පවත්වාගෙන සතුටින් ගුණ දහම් වඩන්නට ඕන නම් ඒතනත්තා විසින් මේ භෞතික සම්පත් පිළිබඳව පිළිපදින ආකාරය ආර්ය වංශ ප්‍රතිපදාවට අනුව සකස් කරගන්නට ඕන. ආර්යයන් වහන්සේලා එහෙම නැත්නම් ආර්ය භාවයට පැමිණෙන උතුමන් යම් ආකාරයෙන්ද මේ පත්‍ය පහසුකම් පිළිබඳව කටයුතු කළේ. ඒවා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුක්තව කුමක් සඳහාද මේවා පාවිච්චි කරන්න කියලා නැවත නැවත නුවණින් කල්පනා කළමින් අල්පේච්ඡතාවයේ සන්තුෂ්ඨිතාවයේ ඇතුව තමයි ඒවා පිළිබඳව ක්‍රියාත්මක වුනේ. ඒ වගේම අගතිගාමී වෙන්නේ නැතුව මුසපත් වෙන්නේ නැතුව දැඩිව ග්‍රහණය කරගන්නේ නැතුව ආදීනව දකිමින් කෙලස් නැසීම සඳහා නිවන් අවබෝධ කිරීම සඳහායි මේ දේවල් පාවිච්චි කරන්න කියන ප්‍රත්‍යවේක්ෂා නුවණින් තමයි ඒව ඇසුරු කළේ. එතකොට තමයි අවශ්‍යතාවයේ වටහාගෙන හැඟීම් වලට වහල් නොවි ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඉබඳු මනසක් ඇති කරගත්තොත් තමයි ඒතනත්තාට භාවනාව ප්‍රිය වෙන්නේ. භාවනාව පිළිබඳව සතුටක් ඇති අපට මතකයි අපි එක්තරා කාල වකවානුවක ගල්ලෙනක ගල්ලෙනක නැවතිලා පිණුසිඟා වඩිමින් අපේ හුදකලාව ටිකක් භාවනා කරන්නට උත්සාහ කළා. එතකොට මුලින්ම පන්සලෙන් ඈත් වෙලා ඒ ගල්ලෙනට ගිය දවසේ අපට පුදුමාකාර සතුටක් ඇති වුණා හරියට සියල්ලෙන් මම නිදහස් වුණා වගේ ලොකු සතුටක් ඇති වුණා ඉතින් එදා අපට කල්පනා වුණා ඇත්තටම කෙලස් ප්‍රහාණය කළාම කොයිතරම් සතුටක් සුවයක් සැහැල්ලුවක් දැනෙයිද මේ පන්සලේ ඉඳලා මේ ගල් වෙනට ආපුවහම මෙච්චර සතුටක් සුවයක් මනසට දැනෙනවා. නමුත් සතියක් මාසයක් මාස කිහිපයක් අවුරුද්දක් ඔහොම ගත වෙනකොට අර තිබුණු සතුට සැහැල්ලුව වෙනුවට නිරන්තරයෙන් මනසට වෙහෙස කරගතිය. එහෙම නැත්නම් නිතර පන්සලට යන්න ඕන වෙනත් වෙනත් වැඩ කටයුතු වලට යොමු වෙන්නට ඕන කියන මෙබඳු ආකල්ප මනසේ බහුලව මතුවෙන්නට ගත්තා. ඒතර ගල්ලෙනේ ඉන්නවා කායික වශයෙන්, කය ගල්ලෙනේ තිබුණා වුණාට මනස තියෙන්නේ නිරන්තරයෙන් අවශේෂ භික්ෂුන් වහන්සේලාත් එක්කලා මහජනයාත් එක්කලා විවිධ ක්‍රියාකාරකම් වල යෙදීම පිළිබඳ ඒවා සැලසුම් කිරීම පිළිබඳව ඉදිරියට කරන්න තියෙන පින්කම් පිළිබඳව ඒවා පිළිබඳව විවිධ සැලසුම් හැදීම මේවා තමයි ඔළුවේ වැඩ කරන්නේ. එතකොට කායික වශයෙන් ඉන්නේ ගල්ලෙනේ හුදකලාව. හැබැයි මනස භුක්ති විඳින්නේ අර සමස්ත සමාජයත් එක්කලා මොහු වෙලා කරන කටයුතු පිළිබඳව. ඉතින් මෙහෙම ටික කාලයක් යනකොට අපිට දැනෙන්නට ගත්තා මනසේ එතරම් සතුටක් නැහැ සැහැල්ලු බවක් නැහැ ඒ වගේම නිතර උදාසීන බව ඇති වෙනවා භාවනාවට සිත හරියට යොමු වෙන්නේ නැහැ විවිධ මානසික ව්‍යාකූලතාවයන් ඇති වෙනවා ඉතින් මේ සම්බන්ධව අපි අපේ ගුරුවරයෙක් සමග කතා කළාම ඒ ගුරුවරයා අපට දීපු උපදේශය තමයි නිතර සතුටින් ඉන්නට උත්සාහ කරන්න. ඉතින් මේ උපදේශය දීපු ගමන්ම අපි කල්පනා කළා මේ ගල්ලේනේ මොකක්වත් දෙයක් නැතුව සතුටු වෙන්නේ මොනවා ගැනද? මොකද ඒ වෙනකොට මම හිතලා තිබුණේ සතුට ඇති වෙන්නේ මේ ඉන්ද්‍රයන්ට කැමති දේවල් ලැබීමෙන් නේද? ඉතින් ඉන්ද්‍රයන් කැමති වෙන ප්‍රිය කරන ඉන්ද්‍රයන් උත්තේජනය කරන කිසිවක් මේ ගල්ලෙන්නේ නැතිනම් සතුටින් ඉන්නේ කොහොමද? නමුත් ඒ පිළිබඳව අපි ගොඩාක් ගැඹුරට ගැඹුරට කල්පනා කළා. එහෙම කල්පනා කරනකොට තමයි අපිට වැටහෙන්නට ගත්තේ අර බාහිර දේවල් වලින් ඉන්ද්‍රිය පිනවීමෙන් ලැබෙන සාමස සතුට ගැන තමයි අපි බොහෝ දෙනා කල්පනා කරන්නේ. ඒ වයින් බැහැර වෙලා निराமிස සතුටක් උපදවා ගන්නට හුඟක් දෙනා පුරුදු වෙලා නැහැ, පුහුණු වෙලා නැහැ. निराமிස සතුටයි කියලා කියන්නේ තෘෂ්ණාවෙන් තොරව ඉන්ද්‍රිය පිනවීමෙන් තොරව ලබන්නා වූ සන්තුෂ්ටිය. ඒක Taman තුලින්ම ලබන්නට පුළුවන්. ඒ කොහොමද? මනසේ මතුවෙන මතුවෙන අකුසල ධර්ම, පාප ධර්ම, ක්ලේශ ධර්ම හඳුනාගෙන ඒවා දුරු කිරීමෙහි නිරත වෙන්නට පුළුවන් නම් ඒ තුල අපිට ලොකු සන්තුෂ්ටියක් ඇති වෙනවා. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පහානා රාමෝ හෝති පහාන රතෝ. ඒ කෙලස් ධර්ම ප්‍රහාණය කිරීම, තෘෂ්ණාව දුරු කිරීම පිළිබඳව අපි යෙදුනහම එහි ඇලුනහම එහිම නිමග්න වෙනකොට ඒ තුලින් ලොකු සතුටක් සැහැල්ලුවක් අපට මතුවෙන්නට ගන්න. ඒක තමයි निराமிස සුවය. निराமிස සතුට. ඊළඟට භාවනා රාමෝ හෝති භාවනා රතෝ. අර කුසල ධර්මයන් දියුණු කරන්නට අපේ මනසේ අවදි කරගත යුතු සිහිය අවදි කරගන්නට ඒකාග්‍රතාවය අවදි කරගන්නට ප්‍රඥාව අවදි කරගන්නට සද්ධාව අවදි කරගන්නට අපි වෑයම් කරනකොට ඒ ඒ තරමට අපේ මනසේ ලොකු සතුටක් සැහැල්ලුවක් ප්‍රමෝදයක් ඇති වෙන්නට ගන්න. ඒ නිර්ාමස සතුට ලබන දෙවනි ක්‍රමය. අකුසල් දුරු කිරීමෙන් කුසල් වැඩි ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි ප්‍රඥාවෙන් හොඳට සති සම්පජඤ්ඤය අවදි කරගෙන මේ ලෝක ධර්මතා වටහා ගන්න වටහා ගන්න තරමට අවබෝධ වෙන අවබෝධ වෙන තරමට අපට ලොකු සතුටක් ඇති වෙන්නට ගන්න. ඒ තමයි නිර්ආමිස සතුට ලබන තුන්වෙනි ක්‍රමය. ඒතර සාමාන්‍ය ලෝකයා අර බාහිර ලෝකයේ ඇසුරු කරමින් පංචකාමයන් ඇසුරු කරමින් පංචකාමය කියලා කියන්නේ ඇස කන නාසය දිව කය කියන මේ පංචේන්ද්‍රයන් ගෙන් ප්‍රිය කරන දේවල් නැවත නැවත ලබා දීම තමයි පංචකාමය කියලා. ඒතර ඒව නැවත නැවත ලබා දෙනකොට ඒව නිසා ලොකු සතුටක්, තෘප්තියක්, උත්තේජනයක් ඇති වෙනවා. ඒ ඇති වෙන සතුට සාමිස සතුටයි. එතකොට ඒ සාමිස සතුටෙන්ම තෘප්තිමත් වෙන්නට බලාගෙන ඉන්න ලෝක සත්වයාට අර निराமிසව සතුටක් ලබන්නට පුළුවන් කියන වැටහීම ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ ගුරුවරයා ඒ උපදේශය දුන්නට පස්සේ තමයි ඒත් එකවර අපට ඒක වැටහුනේ නැහැ. දීර්ඝ කාලයක් ඒ ගැන සිතනකොට කල්පනා කරනකොට තමයි සැබවින්ම සමස්ත බාහිර ලෝකයෙන්ම බැහැර වෙලා ඈත් වෙලා වුණත් අපට ඕනනම් සතුටින් ඉන්න පුළුවන් නේද? මේ निराமிස සතුට කියන්නේ කුමක්ද කියලා හඳුනාගත්තොත්. ඉතින් මේ निराமிස සතුට ඇති කරගන්න නම් උපදින උපදින නීවරණ ධර්ම දුරු කරගන්න ඕනේ. කාමච්ඡන්දයට අපේ මනසේ යම් ඉඩක් ලැබුණොත් ඒ කාමච්ඡන්දය විසින් අපේ මනස පොළඹවනවා ඒ කාමය සොයාගෙන යන්නට. කාම කියන්නේ කැමති දෙන්නේ. ඇසින් දකින්නට කැමති දේ, කනෙන් අහන්නට කැමති දේ, නාසයෙන් ආග්‍රහණය කරන්න, දිවෙන් රස විඳින්න, කයෙන් ස්පර්ශ කරන්න කැමති දේ. එතකොට මුලින්ම ඒවා මනසේ තමයි ඇති අපි ඒකයි කිව්වේ දැන් ගල්ලෙනේ ඉන්නකොට කය තියනවා ගල්ලෙනේ. හැබැයි මනසින් අර බාහිර ලෝකයක් එක්කලා මහජනයත් එක්කලා අවශේෂ භික්ෂූන් වහන්සේලාත් එක්කලා පන්සල ඇසුරු කරමින් ගම ඇසුරු කරමින් කරන ක්‍රියාකාරකම් තමයි නිතර නිතර මනසට සිහිපත් වෙන්නේ. ඒවා තමයි සැලසුම් කරන්නේ. දැන් ඔන්න නොදැනුවත්වම කාම ඡන්දය මනසේ මතුවෙනවා. මනසේ මතුවෙලා ඊට පස්සේ මනස විසින් යෝජනා කරන දේවල් සැබෑවට දැසින් දකින්න සැබෑවට කණෙන් අහන්න ස්පර්ශ කරන්න ඒ අය වෙත යන්න ඒ ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව කරන්න ඒවයි යෙදෙන්න ඒවා සැලසුම් කරන්න ඕනකමක් ඇති එතකොට තමයි අර පින්කම් කරන්න ඕන වන්දනාව යන්න ඕන සිද්ධාස්ථාන බලන්න යන්න ඕන ඔය විදිහේ ආකල්ප අපට එන්නේ දානයක් දෙන්න ඕන හොඳ උත්සවශ්‍රීයෙන් මහා පින්කමක් කරන්න ඕන එහෙනම් අපි මුලින් සිහිපත් කළා මොකක්වත්ම කුසලයක් නොකර ඉන්න මිනිසුන්ට එහෙම හිතෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි හැබැයි ගැඹුරු භාවනාවක නිරත වෙලා ඉන්න කෙනෙකුට ওই විදිහෙන් කල්පනා වෙනවා නම් ඒ කුමක්ද අපට නොදැනුවත්වම අර අධිකුසල ධර්මයන් පිළිබඳව නොයල්ම මතුවෙලා කාමච්ඡන්දය වංචක ධර්ම හැටියට අපේ මනසේ මතුවලා එන ආකාරය. ඉතින් පහන පහන සංඥාව හරියට දියුණු කරගෙන පහනාරාමතාවෙහි යෙදුනොත් තමයි පහනාරාමතා කියලා කිව්වේ උපදින උපදින ක්ලේශ ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම සිහියෙන් නුවණින් හඳුනාගෙන වහා දුරු කරන්නට ක්‍රියාත්මක වේ. ඉතින් එහෙම ක්‍රියාත්මක වුණොත් විතරයි අපිට අරතිය මතුවෙන්නේ නැතිව අර निराமிස සතුට දිගින් දිගට පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපිට නොදැනුවත්වම මුලින් මනසේ කාමච්ඡන්දේ මතුවෙනවා. දෙවනුව ඉන්ද්‍රියන් තුලින් ඒ පංචකාමය අත්විඳීමේ භුක්ති විඳීමේ රුචිකත්වය ඇති වෙනවා. එතකොට අපිට අර විවේක සේනාසනයෙන් බැහැර වෙලා සාමාන්‍ය මහ ජනතාව අතරට ගිහිල්ලා විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්නට සිතුවිලි පහළ වෙනවා. එතකොට ಗುಣධම් වැඩිම කියන එතනින් සිත නිදහස් කරගෙන අර සාමාන්‍ය ලෝකයා කරන මිනිසුන් පිරිවරාගෙන කරන යම් යම් කටයුතු වල අපට යෙදෙන්නට ඕන වෙනවා. ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ උත්සවශ්‍රීයෙන් දන් දෙන එක විවිධ පින්කම් කරන එක ඒ ආවිස පූජාවන් කරන එක මිනිස්සුන්ට ඉන්ද්‍රයන්ට ප්‍රියයි. මොකද බොහෝ පිරිස් පිරිවරාගෙන ඇසට ප්‍රිය ආකාරයෙන්, කනට ප්‍රිය ආකාරයෙන්, නාසයට ප්‍රිය ආකාරයෙන්, දිවට ප්‍රිය ආකාරයෙන්, කයට ප්‍රිය ආකාරයෙන්, සිතට ප්‍රිය ආකාරයෙන් ඒවා කරන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්ති පූජාවයි කියන මේ අකුසල් දුරු කිරීම, කුසල් වැඩි වීම, ප්‍රඥාවෙන් ලෝක ධර්මතා අවබෝධ කිරීම, හුදකලා වාසය මේවාට අපේ සිත එතරම් සසරේ වැඩිපුර හුරු වෙලා නැහැ. ඉතින් අපි උත්සාහයෙන් ඒවට හුරු කරන්නට උත්සාහ කළා වුණත් ඒ අතරතුර කාමච්ඡන්දය මතු වුණොත් නැවත නැවත අපි ඒ වෙතට වේගෙන් ඇදගෙන යන්නට උත්සාහ කරනවා. අන්නේ කාමයේ පැත්තට අදිනකොට තමයි අර ගැඹුරු ಗುಣධම් පිළිබඳව අධි කුසල ධර්මයන් පිළිබඳව අපට නොයල්මක් ඇති වෙන්නේ. ඒක තමයි අරතිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අරතිය දුරු කරගෙන සතුටින් අකණ්ඩව ಗುಣධම් වඩන්නට ඕන නම් මතුවෙන මතුවෙන කාමච්ඡන්දයන් දුරු කරන්නට අපේ පහානාරාමතාවය වැඩි දියුණු කරන්නට ඕන. ඒ වගේම සිහිය ප්‍රඥාව වීර්ය නැවත නැවත අවදි කරගන්නට භාවනාරාමතාවය අපි වැඩි දියුණු කරගන්නට ඕන. එහෙම දියුණු කරමින් निराමස සතුට කියන්නේ කුමක්ද කියලා හරියට තේරුම් අරගෙන එය පවත්වා ගන්නට දක්ෂ වෙන්නට ඕන. එය පවත්වා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අරිය වංශ ප්‍රතිපදාවයි අපට යෝජනා කරන්නේ. ඒ කියන්නේ මූලික අවශ්‍යතා පිළිබඳව හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අවශ්‍යතා හඳුනාගෙන හැඟීමට වහල් නොවේ භෞතික සම්පත් ඇසුරු කරන්නටත් ඒ තුලින් ඇතිවෙන සැහැල්ලු බව අර निराமிස සතුට निराமிස සුවය පවත්වා ගන්නට යොමු කරන්නට අන්න ඒ බඳු ප්‍රතිපත්තියක යෙදුනොත් තමයි අපට අරතියට ගොදුරු වෙන්නේ නැතිව සැහැල්ලුවෙන් සතුටින් අඛණ්ඩව ಗುಣධම් වඩමින් ආර්ය වංශ ප්‍රතිපදාවෙහි ඉදිරියට යන්නට පුළුවන් ඉතින් මේ අසු දහම් කරුණු හැම දිනාටම එසේ අර්ථිය දුරුකොට නීවරණ ධර්මයන් යටපත් කොට निराமிස සතුට පවත්වා ගනිමින් ගුණධම් වඩන්න ආර්ය වංශ ප්‍රතිපදාවෙහි යෙදෙන්නට හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල්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 අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ 2014 ජූලි මාස 17 වැනි දින පරලෝ සැපත් RW ජයසූරිය පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිව GMW ජයසූරිය දියණිය PK රත්නායක බෑණනුවන් සමිත නිලූකා දිල්ෂානි ඉන්දික යන ඥාතීන් ඇතුළු පවුලේ පින්වත් පිරිස ඒ ජයසූරිය පියාණන්ට භව ගමන සුවපත් කර ගැනීමටත් ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධයේ පිණිසත් මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව මූලික කොටගෙන ඒ වගේම 2014 අප්‍රේල් 27 වෙනි දින පරලෝසපත් ආර්යවති ජයසූරිය මෑණියන්ටත් ජේමිස් රත්නායක සහ මණික් හාමිහෙට්ටිය ආරච්චි මව්පිය දෙපළටත් භව ගමන සුවපත් කරගෙන ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම දේශකයාණන් වහන්සේ විසින් සිදු කරන සාසනික කටයුතු චිරකාලයක් පවත්වන නිදුක් නිරෝගී සුව ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම සම්මිය දෘෂ්ටික දෙවියන්ට සහ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව තුන්ලෝ වාසී සියලු දෙනාටම අර්බුද කම්කටොළු වලින් මිදී සැප සහගත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරන්න මේ කුසල් හේතු වේවා කියන යහපත් ප්‍රාර්ථනා ඇතිව අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන. ඒ අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකම ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක්. මේ දෙආකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න මිය පරලෝ යන්නට දුණු ආර්.ඩබ්ලිව් ජයසූරිය පියාණන් එවැගේම ආර්යවතී ජයසූරිය මෑණියන් ජේමිස් රත්නායක පියාණන් සහ මණික්කාමි හෙට්ටිආරච්චි මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවිසන සීපමින වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම පෙරවන් සරණයි